පැලැස්ස 1979 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි ටෙලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදලි නායක සෝමරත්න. නාමල් අන්න කවුද ගේට්ටුව ගාව ඉන්නව? ෂා මේ විදසිය නැති වෙලාමයි ලෙඩු මෙහාට එන්නේ. ආ මං ගිහින් බලන්නම් එනවා. <laughs> එදා මාව අල්ලගෙන ගියේ හතර දිනක් ඇවි. ඔයා ගෙනියන්ට ඇවිත් ඉන්නේ එක මිනිහෙක් විතරයි බිසෝ. ඔයා කොහොමද එක මිනිහෙක් කියන්න දන්නේ? මේ මං බිසෝට වඩා අඩියක් උසයි. මට මේ ජනේලෙන් පේනවා ගේට්ටුවෙන් එහා පැත්තේ ඉන්න මිනිහා. අර අර අර බලන්න. වෙදසියගෙන් බේත් ගන්න ආපු ලෙඩෙක් කියලාද ඔයා හිතන්නේ? මිනිස්සෙක්ගේ ඔලු ගෙඩියක් මේ ජනේලෙන් බලලා ඒ ලෙඩෙක්ද කියන්න වෙදසියවත් දන්නේ නැහැ මං හිතන්නේ. දැන් අපි මොකද කරන්නේ? කියන්නකෝ නාමෙන් අපි මොනවද කරන්නේ? දැන් ඉතින් අපි කතා කරනවා විතරයි. මොකුත් කරන්නේ ඔය ඉතින් වෙදසිය කියලා ගිය ලෙඩෙක් හරි ලෙඩෙකුට බෙහෙත් ගන්නට හරි කවුරු හරි ආවොත් ගේට්ටු ඇරලා ආන් අර බංකුවේ වාඩි වෙන්න දෙන්න කියලා නේද? හරි හරි දැන් කවුද ඒ ගේට්ටු අරින්නේ? ඈ? ඔයානේ. <laughs> එතකොට ඒ ඇවිල්ලා ඉන්න මිනිහා පහල කඩවීදියේ යකඩයාගේ හෙන්චයියෙක් නා. මට මොකද වෙන්නේ? එහෙනම් ඉබා එපා. මේ ඔය කී ඇතුලේ ඉන්න. මං අර දොර පොල්ල තරම් යන්නම් බලන්න. මේ මේ මේ ඒ හොරු රංචුවට තියෙන්නේ ඔය දොර පොල්ලට වඩා භයානක ආයුධ පිසු. තේරුණාද? එහෙමනම් මම මොකද අරන් යන්නේ? හිරමණයක්. <laughs> පොල් ගන්නටද හිරමණේ? ඈ? එහෙනම් දැන් මම මොකද කරන්න ඕනේ? ඔයා hina වෙනවා මිසක ගේතු ගාවින කවුද කියනවත් දන්නේ නැහැ මං උසින්ද මට පේනවා ඒ ඇවිත් ඉන්න මිනිහාගේ හැටි. හරි? එහෙමනම් ගිහින් අරින්ද ගේට්ටුව. හරි. මං දෙතුන් සැරයක්ම මැරින්ට ගිහින් ඒත් බේරුණා. කවුරු හින්දාද බේරුණේ? මං හින්දා. එහෙමනම් එපා යන්න. මම මැරෙන්න හිතාගෙන නියඟලල කියලා බෙහෙත් අල කාලා එදා නොමැරි බේරුණා. ඒ මේක නම් හරි කරච්චලයක් නේද? මං යනවා ගේට්ටුව ඇරලා බලන්න. කෝර ඇඹුල් කැත්ත. ඇඹුල් කැත්ත කියන්නේ මේ මේ කුස්සියේ තියෙන මොට්ට කැත්තර නේද? ඔව් ඔව්. ඒකට තමයි ඇඹුල් කැත්ත කියන්නේ. අනේ මන් දන්නේ. ඇඹුල හදන්ට දෙහි කපන හින්දා වෙන්න ඇති මේ. ඔව් ඔව් ඒ හින්දා තමයි. හැබැයි මොනවා ඔච්චර උසින්ද බැරිදනේ බලන්න. ඒ මිනිහා ලෙඩෙද්ද නැද්ද කියලා. ඉතින් මං කීවනේ ඔළුව විතරක් දැකලා ඒ මිනිහා කවුද කියලා අඳුරගන්න බැහැයි කියලා. <laughs> එහෙමනම් ඔය උසෙන් ඇති වැඩේ මොකද්ද? වැඩේ මම මෝඩකම් කරනවා. එච්චරයි. මතකද ಭಾರತයේ එක පඬිතෙක් කියාපු සංස්කෘත ශ්ලෝකයක්. මට දැන් සංස්කෘත තියා සිංහලවත් මතක නෑ නාමේ. ඒ උනම් මොකද්ද සෝලෝකේ? අති දීර්ඝෝ මහා මුර්ඛං. හුඟක් උසනම් මහා මෝඩෙක්ලු. හරියට මේ මුවන් පැලැස්සට දුම්බරේ ඉඳලා ඉගෙන ගන්න ආපු දීඝ ජන්තු වගේ. මේ මං වගේ මොන <laughs> ජන්තුද? දීඝ ජන්තු. මේ ඒ ශ්ලෝකෙ ලියන්ට ඇත්තේ හුඟක් මිටි පඬිතෙක් මං හිතන්නේ. නෑ නෑ නෑ. ඒ ශ්ලෝකයේ අනිත් පදය මධ්‍යමස්තු විචක්ෂණ. මධ්‍යම ප්‍රමාණයේ උස තියෙන ඇයෝ විචක්ෂණ බුද්ධිමත්. හරිද? මේ තව පද දෙකක් නම් තියෙනවා. මේ නමුත් මම දැන් යනවා අර ගේට්ටුවට ගහන මිනිහා කවුද කියලා බලන්න පොඩ්ඩක් ඉන්නකෝ. මේ පරිස්සමෙන් අතිදීර්ඝෝ මහමුල්කම් විසෝදු අරින්ට මේ ගේට්ටුව විසෝ මේ ඔහේ බෙහෙත් ගන්න ආපු කෙනෙක්ද මේ බිම බුදියාගෙන ඉන්නේ ගේට්ටුව ගාව ඇහෙනවද මං කියන දේ ඔව් නුනා මේ ගේට්ටුවේ අරගන්න මං දැන් හුඟ වෙලාවක් දඟලනවා කවුරුවත් ආවේ නැති හින්දා මම මේ බිම හාන්සි වෙලා ඉන්නවා වෙදරාලහ මේනකම් මේ අර පහළ ගමේ ඉන්න මේ මේ මේ ගොරකපාල ගොරකේ එහෙමයි මට මේ වෙදරාළහාමේ අද නම් කොහොම හරි මුණ ගැහිලා මිසක් ගෙදර යන්න බෑ නාඹරේ මගේ බොටුව කරකවයි ලොකු මැනිකේ දැකලා ඇතිනේ නාඹරේ නාඹරේ නෙවෙයි නේද ගොර කපාල බැඳගෙන හිටියේ ඔය කියන්නේ අටුව ගාව ගෙදර හීන් එකේද නැත්තම් සුන්දරේද නෑ නෑ නෑ කළුමැණිකා කියන ගෑනුවෙක් කෙනා ගැන මම මේ කියන්නේ ඒ කළුමැණිකා අර සුදු මණ්ඩත් එක්කයි හොඳයි කම්පටල වාගෙන ඉඳලා දවසක් මගේ අතටම අහුවෙච්චි එදායින් පස්සේ කළුමැණිකෙක් නෑ ගොරක් ගහවත්තේ ආහා ආ මේ ලොකු මැනිකේ ඉස්කෝල් නැණ්ඩයි කියලා බිසෝ මට කීවේ නේ එන්න එන්න එන්න ඇතුළට ලොකු මැනිකේ එන්න මේ මේ මේ මේ ඔයෙට නෙවෙයි මේ මං ගේට්වේ ඇරි පොඩම හැදෙනවා ඔව් ඔව් මං දන්නවා ලියන මහත්තයෝ නමුත් මං අද රෑට රෑ වෙනකල් ඉඳලා හරි වෙදරාලා හැමි මුණ ගැහිලා නාබරීට තියෙන ලෙඩේ ගායට බෙහෙත් තරන් නොගියොත් මගේ ඒ තුන්වෙනි පෙළවහත් කම්මුතුයි <laughs> ඒ හින්දා මාත් හින්දාද ඇතුළට ආයිබුවා. මේ විසු මොකද කියන්නේ? එන්ට එන්ට ගොරකපාල. නාමරීට හුඟක් අමාරුද? ඔය ඔය <laughs> දැක්ක නේද? ශ්‍රීදේවි අමුසිගිත්තියක් ඉන්න එකේ වටිනාකම. ඕක තමා මේ නාමල් මහත්තයා මේ පැත්තෙම ඉන්නේ. මේ අඹුසිගිත්ත හින්දා තමයි. ආ මේ මේ බිසෝ මැණිකේ මගේ අඹුසිංගිත්ත කියලා කවුද කිව්වේ? ඈ? අනිත් එක මේ ඔහේ බෙහෙත් ගන්නටම දාවේ නැත්තම් අම්මා එන්ටකේට යන්න. ආ යන්න. ඉස්කෝලේ යන්නත් එන්ට. ඔය මිනිහා කියන ඒවා ගණන් ගන්න එපා. අපි අංකු ගෙට එන්ට අංකු. හරි. මේ මිනිහා බෙහෙත් ගන්නට නෙවෙයි ඇවිත් ඉන්නේ බිසෝ. ඔව් මන් දන්නවා. මිනිහා එවලා තියෙන්නේ මේ වෙදගෙදර ඉන්න උදවියගේ ඕපදූප හොයාගෙන යන්න ලොකු මැනිකේ. පරිස්සම්ෙන්ට දරුවනේ මේ සීරම මුදියාගේ අටි කූට්ටු වැඩ. මං ආන්නේ ඇයි අපට පාඩුවේ ඉන්න නොදී මේ ඕන් නැති ඉරියර කරන්නේ කියලා. ඔය ප්‍රශ්නේ අහන්න ආරච්චි මහත්තයාගේ. එතකොට හරි. ඒක හරියට නොයන ගමට පාරහනවා වගේ කියමනන්න ඕනි. විසෝගේ අප්පච්චි මුදියා මොන වැරැද්දක් කෙරුවත් ඒක ලිස්සලා අරිනවා මිසක් ආ මිනිහව තරහා කරගන්න කැමති නෑ. අම්මයි නන්දයි ඔහොම ඉන්න. මං අර ගේට්ටුව ළඟ ඉන්න නාමෙල්ලෙක් එනකල්. කවුද කිව්වේ මං තරව බැලුවයි කියලා? මට ඇතුළට යන්න ඉඩ දෙනවද නැද්ද? මේ පැලැස්සේ මිනිස්සු කියන්නේ ගොරකේ ඔත්තුකාරයෙක් කියලායි. ඒ කියන්නේ මම මගේ නාම්බරීට බෙහෙත් ගන්න ආවේ ඔහෙලගේ ඔත්තු බලන්නද? උඹ මගේ යකා උස්සනව නෙවෙයි. මේ මේ මේ කාටද උඹ කියන්නේ? ඈ? උඹ කීවේ නාම්බට. නැත්තම් නාමල් කියන මිනිහට. ඔහේ නොවේයි දැන් මේකේ ලියන මහත්තයා. ඔහේ දැන් නිකන් පියාටු නැති පක්ෂියෙක් වගේ. මේ යනවා එළියට. මං වහනවා මේ ගේට්ටුව. යනවා යනවා යනවා. එළියට යනවා. නාමල් ඇයි ඇයි මේ මිනිහා එළියට දැම්මේ? ඈ මිනිහා බොහොම නරක විදියට මේ මට කතා කරුවා බිසෝ. ඈ මොනවද කියවේ? අපිට බැන්නද? කියන්නකො මොනවද කියවේ කියලා. නෑ මේ මේ මේ මේ එයා මිනිහා කියනවා මේ මන් දැන් නිකන් පියාටු නැති පක්ෂියෙක් වගේ කියලා. අරින්ද මේ ගේට්ටුව මන් ලුණු ඇඹුල් දෙකක් ඇතුව කියලා දෙන්න. වටිනවද ඔයාට එහෙම නිග්‍රහ කරන්න? අරින්ද මේ ගේට්ටුව මම කියන්න ඕනද දෙක. ආ බිසෝ නින්දා අපහාස වචන ඇහුණත් නෑ වුණා වගේ ඉවසන්න නේද අපි ඉගෙන ගත්තේ. මිනිහා හරි. මං දැන් පියාකුණිත කුරුල්ලේ තමයි. දැනුයි මට තේරෙන්නේ. මං අහන්නේ වෙන මොනවද ගොරකයා කීවේ? වෙන මොනවද කීවේ? මිනිහා මට නොලියන්න කිව්වා. දැන් මෙහි ලියන මහත්තයා මේ උඹ නෙවෙයි කිව්වා. <gasps> උඹ කීවා? ඔව්. ඔයාට උඹ කීවා? කොක්කර දෙකක් ඇනලා කට දෙබා කෙරුවේ නැති ඇයි? බිසෝ ඒක නිකන් ඇවිලෙන ගින්නට පිදුරු දැම්ම වගේ වැඩක් බිසෝ. මාගාව ඒ වගේ දේ නෑ. මං පුරුදු වෙලා ඉන්නේ ඉවසන්ට. පාය කුල්ලා. ඔහොම ඉවසන්ට ගියොත් උන් ඔයාගේ ඉහට අත්‍යෝදයි. අරින්ද මේ ගේට්ටු මං ගිහින් දෙකක් කියලා හොම්බට දෙකක් අනින්න. ඇටි ඇටි. ඔය ඇටි බිසෝ. ඔය කෝපය ඔහොමම ගිලගන්න. ඕක අපිව විනාශ කරන භයානක බලවේගයක්. අපිව විනාශ නොවුනත් අනුන් විනාශ කරන්නට හැංගිලා දඟර ගහගෙන ඉන්න භයානක විසගෝර සර්පෙක්. ඔය හදිසි කෝපය කියන එක බිසෝ. ඒ කියන්නේ අපට මොන නින්දාවක් කෙරුවත් මෝඩයෝ වගේ බිම බලාගෙන නිකන් හිට කියලාද? <laughs> බිම නෙවෙයි. උඩ බලාගෙන හරි ප්‍රතිවාදියා ප්‍රකෝප නොකර නිකන් ඉන්න. ඒක හරි පුදුම කියමනක් නේ. නෑ බිසෝ. ඒක පුදුම කියමනක් නෙවෙයි. නුවණක්කාර ඇයි නාමල් ඔය දැන් ආපු ගොරකයා අපේ හතුරෙක් වෙන්න දේවල් තියෙන්නේ අපිට නිද්දා කරන්නට ඇයි ඔයා කට පියාගෙන ඉන්නේ එහෙමනම් අපි කොහොමද මේ හතුරගේ වෑයම නිෂ්ක්‍රිය කරන්නේ නිෂ්ක්‍රිය කියුවේ මොකද්ද නිෂ්ක්‍රිය කියන්නේ ඒකෙන් වැඩක් උන් නෑ කියන හැඟීම දනවන එකනේ මට තේරෙන්නේ ඔයා මොනවද කියන්නේ කියන්ට අපේ හතුරා ඔය රහස් ඔත්තු බලන්න මෙහාට එවන්ට ඇත්තේ බිසෝයි මායි දෙන්න තාමත් හොඳින් ඉන්නවද? එහෙම නැත්නම් මාව එලවලද කියලා දැනගන්නයි. ඒ එකක්. හරි? අනික මිනිහා මෙතන අශෝබන විදියට කතා කරලා මගේ හිත රිදවන එක. ඉතින් එහෙම වුණාම මම කුපිත වෙලා අතින් පයින් ගහලා ඒ මිනිහට රිද්දයි කියලා හිතලා. එහෙම වුණා නම් මොකද වෙන්නේ? මිනිහා කෙලින්ම යයි පොලිසියට. ඒ කියන්නේ අපිට මොන විග්‍රහයක් කෙරුවත් අපිට ඉවසන් ඉන්න කියලාද? අන්න හරි බිසෝ. අපේ ඉවසීමේ ආයුධය පාවිච්චි කරන්නම ඕනේ. වා දන්නවනේ. ඈත අතීතයේ කරත්ත රෝදික තිබුණු ලීකණු පට්ටම් අටගෙන රෝදය කරකැවෙනකොට ඒ පට්ටම් ලීකණු අට නිතරම කරකැවිලා උඩ යට යනවා. මොකද්ද ධර්මතාවයේ ඒ සංකේතය? ඈ ඒ ධර්මතාවය කීවේ අෂ්ටලෝක ධර්මතාවය. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසා හරි. සුඛංච දුක්ඛං. මගේ විසෝට මං අවුරුදු ගණනකට කලින් උගන්වපු දේ තාමත් මතකයි එහෙනම් ඒ වුණාට හිටපු ගමන් ඒව අමතක වෙනවා. එතකොට අපි කාගේ තිත් ඇතුලේ හැංගිලා තියෙන ක්‍රෝධය, පරිගැනීම බැමි කඩාගෙන මතුවෙනවා නේ? ඔව්. අපේ වෙදසිය කීවෙත් කවුරුත් දැන්නොත් නෑ වුණා වගේ hina වෙලා එතනින් මගාරින්ට කියලානේ. අන්න ඒකට තමයි කියන්නේ බැන්නොත් බනින්ට එපා. ගැහුවොත් ගහන්න එපා කියලා. ඒ බනින ගහන මිනිහා බුර බුරා ඇවිලෙන ගින්නක් වගේ. අපි ඒ ගින්නට තවත් ඇවිලෙන දේ නොදමා ඉවසීම කියන සීතල ජලයේ යොදලා මෙන්න මේ ඉස්කෝලේ නැන්දා යන්ත කනනවා. ඔහොම ඉන්න මම එනවා අම්මා. ඒ උනත් නාමෙල් ඔයා මේ ගේට්ටුව ගාව ඉන්න එපා. අපි යන් ගෙට. යන් ඉතින්. මේ බිසෝ මං දැනුවේ දැක්කේ මිනිහාගේ ආයුධය. මොනවා? ආයුධයක් තිබුණා ඇති? ඕ. පිටුපාල යනකොටයි මං දැක්කේ ඉනේ ගාගෙන හිටිය වක් පිහිය. වප්පිය කියන්නේ මේ පිහියේ අග්ගිස්ස වක්. හැබැයි ඒක වකගාලා හදලා තියෙන්නේ තේ ගස් කපන්ට. කෙසෙල් කැන් එහෙම නැත්නම් පොල්වලු කස් ගාලා කපන්ටයි. වතු වල වැඩ කරන හුඟ දෙනෙක් ඔය මේ වප්පිය ඉනේ ගහගෙන ඉන්නවා. මේ අපි කියමුද පිහියක් ඉනේ ගහගෙන ගොරගේ කියන ඔය මිනිහා ඔයා එක්කල සම්ඩුවක් පටන් ගන්නට ආවයි කියලා පොලිසියට. කාටද කියන්නේ? පොලිසියට? <laughs> ගොරකේ කියයි වත්තක වැඩට යන ගමන් නාඹරිව බේත් ගන්ට එක්කන් ආවයි කියලා. ඉක්මන් කරන්තදී මේ එනවා අම්මා. මේ බිසෝ අනේ මේ මේ ගොරකේ මට කියාපු ඒවා අම්මට කියන්න එපා හොඳද? තේරුණාද? ඈ ආදෙන් කොහේත් මෙයාට බෙහෙත් ගන්නට මං ගන්නව ඉලපතක් අතට. <laughs> මේ ඉලපතකින් පුළුවන් ද මේ හැඩි දැඩි මිනිහට රිද්දන්ට ඈ? ඉලපත් පහර දෙන්නේ රිද්දන්ටම නෙවෙයි, නිඳා කරන්න. ආ කාටද කාටද ඉලපතෙන් ගහන්නේ? ආ කාටද ඉලපත් පහර දෙන්න යන්නේ? නැන්න දන්නවද වැඩ? එපා එක කියන්න. නෑ මං කියන. අම්මා දන්නවද මේ කතාව? මොකද්ද දුවේ? කියන්නද එපාද? එපා එපා. මොකක් නමුත් ලොකු දෙයක් සිද්ධ වෙලා තියෙනවා ගේට්ටුවට එහා පැත්තෙන්. මට වැහුණට ඉංගිත්තක් සැරෙන් කතා කරනවා නම් ඒ ගොරකයා මෙයාට කීවලු මේ බිසෝ බැන්නද නරක වචන කියවනේ ඈ නරක වචන කියන්නේ මේ මේ බිසු බිසු හරි හරි ඇත්ත කියන්ට ළමයිනේ අපි දෙන්නා මේ කතා උනේ ගොර කපාල එවලා තියෙන්නේ අපේ හතුරා මෙතන වෙන්නේ මොනවද කියලා හොයා බලන්න මට දැනගන්න ඕනේ මිනිහා කියාපු නරක වචන මොනවද කියලා මේ නරක වචන කියන්නේ මෙයාට මේ අද නිකන් මේ මන්දාරම් වගේ නේද ඉස්කෝල් නැන්දේ ඈ මන්දාරම ගැන නෙමෙයි නෙමෙයි ලොකු මැනිකේ අහන්නේ ඒ මිනිහා නාමරීට බෙහෙත් ගන්න නෙවෙයි ඇවිල්ලා හිටියේ නැන්දේ ඊ ඇතිබිසෝ හොඳටම ඇති මන් දන්නවා ඔය පහල ගම්මැද්දේ ඉන්න පංගුවක් නපුරන්ගේ හැටි ඒ වුණත් මට දැනගන්න ඕනේ ගොරකයා කියාපු දේ නාමයට. මේ ගොරකයා නාමයට මේ මම කිව්වනේ කියන්න එපයි කියලා බිසෝ. නෑ මං කියන්නේ. අපි දැනගන්න ඕනේ ඒ මිනිහා මෙහාට ආවේ මොනවටද? කීවේ මොනවද? හැසිරුනේ කොහොමද කියලා. නේද ලොකු මැනිකි? කියන්න කොළමියෝ. අපි අයන්ට ඉස්කෝලේ නෝනේ. අපි මේ නිතරම මෙහාට එන්නේ ওই දෙන්නා රැක බලා ගන්නට නේද? ඉතින් අපට නොකියන රහස් වෙන කාටද කියන්නේ? ඈ? ඒ මිනිහා මෙයාට බොහෝම නරක විදිහට බිසෝ. ඔයා පොරොන්දු වුණා නේද? ඒ හරිය කාටවත් කියන්නේ නැහැ කියලා. හරි හරි. ඒ නරක හරිය නෙවෙයි මං කියන්නේ. නෑ නෑ නෑ නෑ. ඒ නරකම හරිය තමයි අපට දැනගන්න ඕනේ. නේද නෝනි? මේ ඔය දෙන්නව නැති කරන්ට ලොකු කුමන්ත්‍රණයක් කරනවා දැන් මේ මුවන් පැලැස්. තේරුණාද? අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා මාව නිතරම මෙහාට එවන්නේ ඔය දෙන්න ආරස්සා සහිතව ඉන්නවද කියලා හොයා බලන්න. තේරුණානේ? මම කියනවා අරක. ඇයි අපේ මේ කාන්තා පක්ෂයට කිසිම රහසක් එලිදරව් නොකර රැකගන්න බැරි මං අහන්නේ. මං අහන්නේ ඇයි ඒ රහස අපට වසන් කරන්නේ කියලා. මේ මේ ඒක එච්චර ලොකු රහසක් නෙවෙයි. නිකම් මේ වැදගම්මක් ඇතියෙකුත් නෙවෙයි ලොකු මැනිකේ. එහෙනම් නොදෙන්නේ. ඔන්න මං කියනවා එහෙනම්. කියන්ට කියන්ට කියලා ඉවරයක් කරන්ටකෝ. ඔන්න මං කියනවා එහෙනම්. දැන් මම වතාවක් කිව්වනේ කියන්ට කියලා ඉවරයක් කරන්ටකෝ. ගොරකපාල මෙයාට මේ බිසෝ බාධා කරන්ට එපා නාමෙල් කියන්ට බිසෝ මෙයාට කියලා තියෙනවා උඹ පියාට නැති පක්ෂියෙක් වගේ කියලා. ඒ තව කිව්වලු මේ උඹ නේ දැන් මේ ලියන්න උඹ කිව්වා? එයි දෙයියනේ කට පියාන නිකන් බලාන හිටිය හොම්බකට සමතලව වෙන්න. ඒක තමයි. නෑ නෑ නෑ නෑ. ඒ මිනිහා එවන්ට ඇත්තේ මෙතන නාමෙල් තාම ඉන්නවද කියලා හොයාගෙන ඊට පස්සේ අර අර රත්තරන් ඇත් රූපේ තියෙන නිදානේ හරගත්තනම් ඒක දැන් කොහෙද හංගලා තියෙන්නේ කියලා දැනගන්න වෙන්න ඇති. ඔය විදියට මට දැන් මේ පැලැස්සේ ඉන්න එක බොහොම භයානකයි. නේද නැන්දේ? හ්ම්. හරිනම් ඔය කුමන්ත්‍රණය නතර කරන්න පුළුවන් මේ ගමේ ගම්මුලා දෑනියට විතර. මං කැමති නෑ මගේ ස්වාමි පුරුෂයාගේ වැරදි කියන්ට. නමුත් ගම්මුලා දෑනියා අපේ හතුරා සාක්කුවේ දාගෙන ඉන්නවා නෝනි. ඔව්. ඇයි? යෝදානි ඇයි කියලා. නමුත් මුදියා පෝසත්නේ මේ ගම්මුලා දෑනියා ඒ පෝසතාට විරුද්ධව ඉස්සරහට යන්නේ නැහැ. ඕන්. අනේ මන් දන්නේ නැහැ. ඔය විදිහට මේ පටලැවිල්ල කවදාවත් निराවුල් කරන්න නම් බැරි වෙයෝ. බැරි නෑ නැන්නේ. මන් දන්නවා මේ පටලැවිල්ල දිගාරින් හැටි. නාමිල් කියන්නේ මොකද්ද? කොහොමද මේ ආකූල ව්‍යාකූල සංගටනාව අපි විසඳාගන්නේ? ඈ? කියන්ට බලන්න. ඔය කියන හතුරගේ ඇහැට වැටිච්ච ලොකු රොඩ්ඩක් ඔය. මේ නාමෙල් කියන පිටකංකාරයා අද හෙටම මේ මුවන් පැලසෙන් සද්ධාහටම ඉවත් වෙනවා. නාමෙන්. ඔව්. මාත් වෙනවා ඒකම. අද මුවන් පැලසේ රංගපෑම් රම්‍ය වණිකසේකර විජේසිරි බෝපකේ සේනානි වික්‍රමසිංහ රත්නා ලාල්නී ජයකුඩි සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරී මුදල් නායක සෝමරත්නයන් ලියන මුවන් පැලස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනය